පාටි හරිය පඤ්ඤා. මේ විසුද්ධි මාර්ගය ලියන්න හේතු වෙච්ච අර මුල් ගාථාවේ තියෙන විදිහට සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ එන්නේ සපඤ්ඤ කියලා කියන්නේ මේ වගේ උප්පත්ති ප්‍රඥාවක් මේවා කවදාකවත් සරුවචනanse උගන්වන්නයි කියලා හිතන්න එපා. සරුවචනanse මේ ලෝකෙට ආවේ ඔය අයනුවානු ගන්නන්ට නෙවෙයි. සරුවචනanse බලාපොරොත්තු වෙනවා මේ වගේ ජීවිතයේට අවශ්‍ය උපදෙස් ටික දුන්නාට පස්සේ ඔහු විසින් ඒක පනවගෙන ඔහු විසින් ඒක සමාදන් වෙලා ඊට පස්සේ මම මේ කරන්න ඕනෑ කියලා ඒ ටික තමන් කරලා දෙන්න. ඒක අනුග්‍රහිත. ඒ අනුග්‍රහ ටික වෙන්නේ නැත්නම් ඊට පස්සේ තියෙන ගෝචර සම්පජඤ්ඤය නැත්නම් අසම්මෝහ සම්පජඤ්ඤය වගේ ඊතා සියුම් දේවල් අපිට ධාරණය කරගන්න බැරුව යනවා. පරාලියන කඩලු තියේදී මේ කූඹියන ඇයිදල්ම කණ්ඩ හදනවා වාගේ. ඒක නිසා අපි මුල් මුල් ටික කරන්ඩ ඒකෙත් අදිෂ්ඨාන කරගන්න ඕන. දැන් වුණත් අපි අදින් දවසක් ගත්තොත් කොච්චර දෝ මේ වාගේ එතන මෙතන භාග වැඩ නතර වෙනවා. ඒකට හදන්න හදන එක නෙවෙයි. අපි එහෙමයි කෙරෙන්නේ කියන එක ඉස්මතු කරලා දෙන එකයි මේකෙන් කෙරෙන්නේ. එහෙම කෙරුවට පස්සේ තමයි ගෝචර සම්පජන්ණිය කියලා කියන්නේ. ගෝචර සම්පජන්ණිය කියලා කියන්නේ අපි ඉඳගෙන ඉඳලා සක්මනට න යන්නේ අපි දන්න මේක සතිපට්ඨාන ඇතුළේමයි. එහෙම නැත්නම් අපි වෙන යහයුතු ගමනක් අපිට හිතනවා මේ වෙලාවේ අපි හිතාගත්ත ගමනක් තියෙන නැත්නම් මේ කළ යුතු වැඩේ. අන්නේ කරන යුතු වැඩේදී අපිට පුළුවන් ද මුලැමැදාග කියන මේ තැනේදීම තුන් තැනේදීම පුළුවන් තරම් දුරට සත්‍යමත්ව ගත කරන්න. ඒ ගෝචර භාවය නැති වුණොත් එනස සතිපට්ඨානයෙන් පිට යන අපෙන් දුස්චරිත සිද්ධ වෙන කායික වාචික දුස්චරිත සිද්ධ වුණොත් අර ඊට ඉස්සෙල්ලා ඇති කරන තිබුණු සති සමාධි සීරම පුදුම විදියට මේ අසරණ තත්යකටපත් වෙනවා. ඒවා කිපෙන්න පටන් ගන්නවා. ඒවයේ ආහාරයක් තිබුණා විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ගෝචර භූමියේ හැසිරෙන්න ඕන. ඒ ගෝචර භූමිය හැසිරෙන්න නම් ලින්දට පණින්න ඉස්සලා කල්පනා කරනවා වගේ ඉරියව මාරු කරන ඉස්සලා මම මේ කරන්න හදන වැඩේ සතිපට්ඨාන ගෝචරය ඇතුළේද නැද්ද කියන එක තීන්දුව කර ගැනීම තමයි මේ සම්පජඤ්ඤයේදී තුන්වෙනි වශයෙන් කෙරෙන්නේ. එහෙම නොවුනොත් ඒ කියන්නේ මුල මුලම පටන් ගන්නකොටම තමයි එළඹ සිටි 100කට අවශ්‍ය පරිසරය සකස් කරලා දුන්නේ නැත්නම් ඊට පස්සේ ඇතිවෙන අසම්මෝහ සම්පජඤ්ඤය කියන. ඒ කියන්නේ සම්මෝහය දුරු කරලා ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන් කලෙලියක් ලබා ගන්න අමාරුයි. ඇත්තට සම්පජඤ්ඤය කියන වචනේ ගත්තත් ඒක හැදිලා තියෙන්නේ මේ ජඤ්ඤ නැත්නම් ඤ කියන මූලය අනුවයි ඒ කියන්නේ ඥානෙමයි. නමුත් ඒකට විශේෂණ පද දෙකක් එකතු වෙලා තියෙනවා සං සහ ප කියන. මෙතන මේ සං කියන අර්ථයට හුඟක් මේ අටුවා පද පෙරීගෙන එනකොට අර්ථ තුනක් දෙනවා. ඒවා හොඳයි. ඒවා පාවිච්චි කරපුවාම ප්‍රෝජනවත් වෙන නිසා අපි මේක විවේකීව බලනවනම් සං කියලා කියන්නේ සොයන් කියන එකයි. තමා විසින්ම. ඒ වගේම තවත් අර්ථයක් දෙනවා සම්පූර්ණයෙන්ම කියන අර්ථයක්. එනිසා යම් ඥානයක් ඇති වෙනවා නම් ඒක තමා විසින්ම ඇති කරගන්න ඥානය තමයි නියමම ඥානය. කවුරු හරි කියලා දෙන දේවල් අපි තර්ක ඥාන එහෙම නැත්නම් අන්වේ ඥාන වලට වැටෙන්නේ නැත්නම් සූතමේ ඥාන වලට. මේ සම්පජඤ්ඤය කියන කතා කරන්න හදන්නේ තමා විසින්ම ඇති කරගන්න ඥානයක්. ඊගාවට සම්පූර්ණ වෙන්නත් ඕන. ඒ සම්පූර්ණ වීම මුලදී කොහොමඩක්වත් වෙන්නේ නැහැ. මුලදී කරන්නේ ඒ ඥානයට අපි ප්‍රවිෂ්ඨ වෙන එකයි. ඒක එතකොට කියන ආසේවණී කියලා. ඊට පස්සේ අපි ඒක භාවනා කරනකොට තමයි ඔය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ සම්බන්ධව පිරීමක් ඇති වෙන්නේ. ඊට පස්සේ බහුලීගත කරනකොට තමයි ඔකේ පරිපූර්ණ භාවයකට යන්නේ. ඒ වගේම තමයි ඍජු අත්දැකීමක් වෙන්න පුළුවන්. වෙන්න ඕනේ. සංකේනකෙන් ඔය අර්ථ තුනම දෙනවා. තමා වශයෙන් සම්පූර්ණව ඍජු වෙන්න ඕනේ. පර් කියන එක ප්‍රකාශකේන අදහස හුඟක් වෙලාවට මේ සිංහල දාන කියන්නේ ඒ නිසා විචිත්‍ර වූත් විවිධ වූත් එතකොට සම්පූර්ණ තමන් විසින්ම ඇති කර ගන්නාලාද ඍජුවම අස්පනා පිටම ලබා ගන්නාලාද විචිත්‍ර වූ විවිධ වූ අත්දැකීමක්. අපි සක්මනේට මේ කියන මේ ගොඩක් ගැඹුරු නැත්නම් විස්තරාත්මක මූල ධර්මයක් තමයි තමයි අපි සක්මනට ගත්තොත් අපි පරියන්කේ ඉඳලා අපි සක්මනට ගියයි කියලා හිතමු. ඒ සක්මනේදී අපි මුලින්ම කරන්නේ වම දකුණ වශයෙන් මෙනෙහි කරන එකනේ. නැත්නම් වම දකුණ වශයෙන් හිත යොදන එක. ඒ හිත යොදාගෙන යනකොට අපිට වැටහෙනවා නම් දැන් යම් ප්‍රමාණයකට සතිය පිහිටනවා. ඒ හැම වමක්ම හැම දකුණක්ම මෙනෙහි කරන්න පුළුවන්. දැන් මේ යනකොට පසුගිය වම තබු වාර 15ක් 20ක් විතර හරියටම මෙනෙහි කළා හරියටම අහු වුණා. දැන් මේ වම තියෙනවා වම දකින්න බව වම තියෙන බව දන්නවා. ඒ වගේ විතරක් නෙමෙයි තව ඉස්සරහට පියවර 10ක් 15ක් මට වම තැබීම දකින්න පුළුවන් වෙයි කියන විදිහේ යම් කිසි ස්පාසුවක් යම් කිසි යහදෙන ගතියක් Tamanට වැටෙනවා නම් ඒ යෝගාවචරයට විපස්සනා කරන යෝගාවචරයට මතක් කරනවා අන්න ඒ කලෙලිය දැකලා එකලස දැකලා පය දෙසරකට මෙනෙහි කරන්න ඔසවනවා තබනවා ඔසවනවා තබනවා එතකොට විචිත්‍ර භාවය වැඩි වෙනවා එක පයක් එක පියවරක් එකවරකට මෙනෙහි කරා වම කියලා දැන් වම ඔසවනවා තබනවා කකුලේ ඔසවනවා තබනවා එතෙන්දිත් ආයශරයක් හිත අර වාගේම වමේ දකුණේ වගේම හිත yaadෙනවා නම් තැම්පත් වෙනවා නම් ඒ යෝගාවචරයට ඒ තැම්පත් බව දැකලා ඒ තමන්ගේ දෙවෙනි පියවරේ සාර්ථකත්වය දැකලා තවත් ඉස්සරහට තවත් විචිත්‍ර කරන්න පුළුවන් ඔසවනවා යවනවා තබනවා කියන මේකටත් ගිහිලා මුලදී නම් ටිකක් ඒක ඒකට හැඩ ගැහෙන ටිකක් වෙලා යනවා. වෙලා ගියාට පස්සේ අර වම දක්න කරනවා වගේම හොඳට පහසුවට ඔසවනවා යවනවා තබනවා දැක ගන්න පුළුවන්. ඊට ඒක තුලත් හොඳට විස්තර කරනවා නම් අතල විසුද්ධි මාර්ගේ නම් ඕක හය ආකාරයකට පෙන්වනවා. මහසී භාවනා ක්‍රමයේ ප්‍රධාන වශයෙන් කියන්නේ මේ තුනට ගිහිල්ලා එසවීම කියන කොටස තියෙනවානේ. ඒකෙත් පුළුවන් නම් ඔසවන මුල මැද අග වශයෙන් තුනට කඩන්නයි කියලා. නැත්නම් ඒක තුනට කඩන්න අමාරුයි. ඒකේ පියවරවල් නැහැ. නමුත් මුලැමැදාක වශයෙන් බලන්න කියලා. මෙන්න මේ විදිහට හොඳටම විස්තර කරලා. හොඳටම විචිත්‍ර කරලා. බලන්නේ සක්මනට ගිහිල්ලා විනාඩි 30ක් 40ක් ගියාට පස්සේ. කවදාකවත් අපි සක්මන මුලදී මේ වගේ විස්තර සවිස්තර මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. මොකද ඒකට ඒ මේ ඉන්ද්‍රිය ධර්ම රත් වෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම ගැම්ම ගන්න ඕනේ. කස කැවෙන්න ඕනේ. වෙන විදිහකට කියනවා නම් මේ සම්පජඤ්ඤය කියන එක හිතකට පහළ වෙන්න මූලික සුදුසුකම් රාශියක් අවශ්‍යයි. සද්ධාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒකත් මේ ප්‍රසාද සද්ධාව නෙවෙයි ඒක අනිවාර්යයෙන්ම තමන්ම කරලා තමන්ම මේ වගේ අර්ථය දැනගෙන මේ ජීවිතයේදී මට මේකේ ගුණයක් ලබා ගන්න පුළුවන් මම ලබා ගන්නවා මේ ලබා ගන්නත් එක්ක මම ඉන්නේ කියලා ඇදහිල්ල තියෙන්න ඕනේ කවුරුත් පිටින් ගෙනලා දුන්න එකක් නෙවෙයි ඔකප්පන කියන බැස ගන්නාසුළු නිමග්න වෙනාසුළු සද්ධාාවක් තියෙන්න ඕනේ ඒ සද්ධාව නිකම්ම නිකම් තිබිලා බෑ ඒක ක්‍රියාවක් සද්ධාාවක්. මොකද හැම පියවරක්ම හැම ඉරියව්වක්ම ඉරියාපත සංජයක්ම මෙනෙහි කරන මට්ටමට. එහෙම නැත්නම් ඒ ඒ කරන වෙලාවේ වෙන දේවල් බහා තබල මේට මෙහිත යොදන මට්ටමට වීර්ය ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැත්නම් අර මහසෝනාගේ වගේ කඳ එක පැත්තකට බෙල්ල එක පැත්තකට හිටිනවා. එතකොට තමයි අර විදිහට තමයි පටන් ගන්න වැඩේ කොහෙද වෙන තැනක ගිහිලා ගොඩාක් වෙලා අහුවෙලා හිටින්නේ අන්න ඒ වෙනකොට. අන්න එහෙම නොවි උනත් ඒව වහාම නැවත හදා ගන්න වෙන්න නම් හැම වෙලාවෙදී මේක පිළිබඳව මේ නම් කිරීමක් මෙනෙහි කිරීමක් අවශ්‍යයි. මෙනෙහි කිරීම කියන එකෙන් අදහස් කරන්නේ හිත නිතරම කර්මන්නේව තියෙන්න ඕන. ඥාන වේගයත් අනුව ඉරියාපත වෙනස් වෙන වේගයත් අනුව ප්‍රමාද වෙන්නේ නැතුව හිත යෙද වෙන්න ඕන. මෙන්න මේකකොට තමයි මේ සතිය ක්‍රියාත්මක වෙන්න පුංචි හරි අවස්ථාවක් ලබන්නේ. අපි එදත් කතා කරා කොහොමද කෙනෙක් සතිය පිටවුවාම මේ පිටව බව දැනගන්නේ. ඒක වෙන්න නම් අපි සද්ධාවෙන් නැවත නැවත යොදවන්න. යොදවන ගමන් නැවත නැවත නැවත ඒ කරන ඊට වමන වම දකුණන් දකුණ වෙන්කොට දැනගන්න ආසළු මට්ටමට පිළියොදන. ඒකට සතිය පිහිටියා නම් ඒ සතිය පිහිටවපු ගමන් තමයි මේ තමන් කරන්නේ වම දක්වන වශයෙන් හෝ එසවීම තැබීම වශයෙන් හෝ එසවීම යැවීම තැබීම වශයෙන් කරන එක පිළිබඳව හිතේ එකලස් භාවයක් සම්පත්තම ගුණයක් එද ගන්නවා. අපි මේකට කියනවා සමාධිය කියලා. ඒක චිත් මේ කනික සමාධිය කනමත්තක් තිතික සමාධියට යනකම් කොච්චර ශීඝ්‍රයෙන් එසවීමේ මුලැමැදාක දකින්න බලමින් හිටියක් මේ තුල පවා ශීඝ්‍ර වෙනස් වෙන රාජකාරි ගොඩාක් තිබුණත් ඒ ශීඝ්‍රත්වයේ අනුවම ඒ ඒ චිත්තක්ෂණේ සමබර භාවයේ තියෙන්න ඕන. එතකොට තමයි ඔන්න මේ පහළ වෙන ප්‍රඥාව තුළ තමයි සම්පජඤ්ඤය පහළ වෙන්නේ. අන්නේ සම්පජඤ්ඤය පහළ වෙනකොට ඔහුට හොඳටම තේරෙනවා මේක මමම කරලා ගත් එකක්. ඒ වගේම තමයි ඒ දැනට කෙරෙන දේ අස්පනා අපිට බලලා ඒ මතම එන ප්‍රඥාවක් මේක. ඒ වගේම ඍජු ප්‍රඥාවක්. මේ අතරමැද හිතවිලි තියෙන්න බෑ. මේ අතරමැද සද්ද අහන්න බෑ. මේ අතරමැද වෙන වේදනා නැහැ. ඍජුවම අරමුණයි හිතයි. එසවීමේ අවස්ථාව බලනවා. හොඳටම එසවීමේ අවස්ථාවේ තියෙන විස්තර පේනවා. සමහරට කොටයක් බරක් උස්සන්නාසේ. සමහරට සහැල්ලු දෙයක් ඔස්සන්නාසේ. සමහරට ඉබේ ඉස්සෙන්නාසේ. මේක අතර විශාල වැඩ කොටසක්. සමහරට පයේ පතුලේ වැටෙනවා. තම සමහර වෙලාවට ඇඟිලි වල වැටෙනවා. තව සමහරට වල්ලු කරේ වැටෙනවා. සමහරට දණිහි වැටෙනවා. සමහරට උක්කුල් ඇටේ වැටෙනවා. එක එක තැන්වල මේ ලීවර් එකක් උස්සනවා වගේ වැඩේ තේරෙන්න පටන් ගන්නවා. ආන්නේ තේරෙන්න පටන් අර ගන්නකොට මේ තුල වැඩ රාජකාරි ගොඩක් තිබුණාට කවදාකවත් මේ ඇඟිලි වල සිදුවෙන වැඩපිළිවෙල ඒ විස්තර ටික මේ වලලු කරේ සිදුවෙන වැඩ පිළිවෙලත් එක්ක පැටලෙන්නේ නැහැ. කලවම් වෙන්නේ නැහැ. සම්පූර්ණ වැඩපිළිවෙළවල දෙක දෙක වශයෙන් පේනවා. එහෙම නැත්නම් ඇඟිලිවල වුණත් නැත්නම් පිටිපත්ලේ යටිපත්ලේ වුණත් ඒ වෙනස් දෙක හොඳට තේරෙන්න පටන් ගන්නවා. කොච්චර විචිත්‍ර වුණත් කොච්චර විවිධ වුණත් ඒ මතුවෙන එකක් එකක් අතර රණ්ඩුවක් දබරයක් පටලවිලක් නැතුව හොඳට සාහන්සුද්දෙන් පේන්න පටන් ගන්නවා. ආන්නේ පටන් ගන්නකොට තමයි අපරන් තේින පටන් අරගන්නේ මේ සිද්ධියට මොන්නම තාලකින්වත් ඇඟිලි ගැසීමක් නොකර සිද්ධියට සිද්ධිය විදිහට මේ යnderලා අපිට සම්පූර්ණ සද්ධාවේ දියුණුවක් මේ වීරියේ දියුණුවක් සතියේ දියුණුවක් සමාධියේ දියුණුවක් ප්‍රඥාවේ දියුණුවක් සිද්ධ වෙනවනම් මෙතන සතිපට්ඨානයේ වැඩි වියපත් වීමක් සිද්ධ වෙනවා සතිපට්ඨාන භාවනාවේ ඇඟට අල්ලන්න පටන් ගන්න තැනට එනවා අපි පංච කෙල්ලනකොට බෙල්ල දාන කෙනා සල්ලම් වෙනවයි කියලා එකක් තියෙනවා. ඊට සල්ලම් උනේ නැත්තම් ඊට ගන්නෙ නෑ පෙතට. අන්න ඒ වගේ තමයි අපි සල්ලම් වෙන්නේ අපි මෙතෙන්ට අපි ලිංගික ජීවිතේ පරිණතයටපත් වෙනවයි කියලා තියෙන්නේ. අන්න ඒ වගේ අමුතු පරිණතයකටපත් වීමක් වෙනවා. ඒක මේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා ඉමස්සපන බික්කු ඉමස්සපන බික්කුරා සම්පජඤ්ඤං සත්තුපලද්දින් සත්ූපලද්දින් Taman සතෙක් මේ පුද්ගලයෙක් කියලා හිතන අදහස හැලෙනවායි කියලා ඉතින්. අත්තද අත්ත සංඥා උග්ඝාටේදී. ආත්ම සංඥාව උගුරලා දානවා. අපි හරියටම අර පයසීමේ වැඩපිළිවෙලත් එක පුදුම නිමග්න වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ආනේ নিমග්න වීම තුල ඒ පරිවේශීමේ ක්‍රියාවලියේ තියෙන උණුසුම් ගති, සීසීල ගති, ඇදෙන ගති, තද කරන ගති, බර ගති, හැල්ලු ගති පුදුමාකාර තොගයක් පේන්න පටන් ගන්නවා. පටන් ගන්න පය ඔසවන්නේ ඉස්සර වෙලාම ඒක ඇති වුණා. ඒක දිගට සිද්ධ වෙලා ගිහලා පය ඇසීමේ වැඩේ නතර වෙනවත් එක්කම ඒ ක්‍රියාවලිය හොඳට පේනවා. ඊට පස්සේ ඒක මේ හැරෙනවා. මේ සම්පජඤ්ඤය කියලා කියන්නේ එක පුංචි ඉරියව්වකින් තව ඉරියව්වකට හැරෙනවා. යැවීමේ වැඩ පිළිවෙලකට යනවා. යැවීමේ වැඩ පිළිවෙල පුරාම මේ මුලදී, මැදදී, අගදී අර සත්ූපලද්ධිය මේක සතෙක් මේක කරන්නෙක් ඉන්නවා කියලා වෙනුවට කෙරෙන බව සතෙක් කරනවා නෙවෙයි ආත්මයක් තියනවා නෙවෙයි යවමි කියන එකක් නැහැ යනවා කියන தත්ත්වය තමයි සිද්ධ වෙන්නේ. යවමේ කිව්වොත් මම යවමි. එහෙම එකක් නෙවෙයි යනවා. යවීම මේන මේ ක්‍රියාවට හිත ගියාම තමයි තේරෙන පටන් අර ගන්නවා. මෙන්න මෙතෙන්දී ඒ ක්‍රියාවයි ඒ කියන්නේ ඒ බලන වෙන ක්‍රියාව දිහා බලන හිතයි ක්‍රියාවයි අතර කිසිම වෙනසක් නැහැ. එහිම නිමග්න වුණා වගේ පේන්න පටන් ගන්නවා. ආන් මේ වෙලාවේදී යැවීමට කැමැති හිතක් දැක ගන්න පුළුවන් නම් ඒ හිතයි ඒ හිත මෙනෙහි කරන හිතයි ඒ දෙකම කවදාකවත් නොතිබිච්ච විදිහේ ඒකාත්මී භාවයකටපත් වෙනවා. ඒක අතුහා විස්තර කරන්නේ ආරම්මනංච හෝති සතිපට්ඨානංච කියලා. ඒක ඉදිරි භාවනා සඳහා පුදුමාකාර විදිහට අරමුණු වෙන්න පටන් ගන්නවා. විපස්සනාවට හැදලා දැන් විපස්සනාව Java කැවෙන්න පටන් ගන්නවා එතනදී. ඒ Java කැවෙන්න පටන් ගන්නවත් එක්කම සතිය පිහිටවීම සම්බන්ධයෙන් සතිපට්ඨාන සම්බන්ධ සතිය පිහිටවීමේ විශාල විශ්වසනීය භාවයක් එක චිත්තක්ෂණයෙන් තව චිත්තක්ෂණයට අල්ල යන ගතියක් එන්න පටන් ගන්නවා. ආන්නේ මේ විදිහට ඒ සතිපට්ඨාන ගෝචරය තුල කියන ඉරියව් හතර තුල ඒ තමන් ඉන්න ඉරියව දැනගෙන යනවා නම් ඒ පුද්ගලයාට පුදුම විදියේ මේ කෙරෙහි මෙතෙක් කල තිබුණු මම යනවා මම යවනවා ආදි වශයෙන් දේවලුත් නැතුව මෙනෙහි කරනවා ආදි වශයෙන් දේවලුත් අවශ්‍ය නැතුව ඔක්කොම දේවල් ඉබේ සිදු වෙනවා රූකඩයක් අවදින්නා වාගේ එහෙම නැත්නම් ඒක ඉබේ කෙරෙන්න වාගෙත් වැටෙනවා පුදුමාකාර විස්තර තොගයක් ඒකේ තේරෙන්න පටන් ගන්නවා මේ විස්තර ඇතුළත තියෙන මේ මේ භාෂාවක මේවා ලියලා තියෙන එකයි මම මේ නැවත නැවතත් අවධානය කරන්න හදන්නේ මේවා දෙකක් අතර ගැටීමක් නැති බව මේ සම්පජඤ්ඤයේ තියෙන විශිෂ්ටම ලක්ෂණය තමයි. කම්පන ගති පෙන්වනවා ඒක චලන ගතිත් එක්ක කවදාකවත් පැටලෙන්නේ නැහැ. උණුසුම් ගති තේින්න පටන් අර ගන්නවා ඒක සීතල ගතිත් එක්ක පැටලෙන්නේ නැහැ. වැඩ රාජකාරි ගොඩක් නැත්නම් මේ පුංචි අංශු කියලා කෝටි ගණනක් ක්‍රියාත්මක වෙනවා. ඕනේ මේකට හිත යොදලා බැලුවොත් ඒක ඒ ළඟින්ම එතනම ක්‍රියාත්මක වෙන තව අංශුවක් එක්ක පටලැවිල්ලක් එන්නේ නැහැ. හොඳට අර විචිත්‍ර භාවයේ සහ විවිධ භාවයේ තේරෙන්න පටන් ගන්නවා. ඒ වෙලාව හොඳට තමන් ඒ සම්පජඤ්ඤය හොඳට ක්‍රියාත්මක වෙනවා නම් ඒකට ආසන්නම ක්‍රියාත්මක වෙන එක සතිය සතිය නිසා සම්පජඤ්ඤය පහළ වෙන්නේ ඒ සම්පජඤ්ඤයට තේරෙන පටන් අර ගන්නවා මේ එක චිත්තක්ෂණ තව චිත්තක්ෂණයට සම කරන්න බෑ ඒ නිසා පටන් ගන්න පය නෙවෙයි ඔසවලා ඉවර වෙනකොට ඒක ඇතුළ තුළ විශාල මේ නැවත යලි සකස් කිරීම සිද්ධ වෙනවා ඊට පස්සේ මැදදී වෙනස් අගදී වෙනස් ඊගාට යවන විට වෙනස් තබනකොට වෙනස් වම එහෙම කරුවා දකුණේදීත් එහෙමයි. ආන්නේ විදිහට මේ වැඩ පිටවල ඇතුළත ඒ ඒ ධාතු කොටස් පුදුම විදියට තම තමන්ගේ රංගනයන් පෙන්වන්න පටන් ගන්නවා. මුළු වේදිකාවම පිල්ලා. නමුත් කවදාකවත් ඒක ඇතුළත ගැටීමක්වත් ඒ මතුවෙන ඕනම ශක්තියක මේ මතුවීම මේ පැවතීම මේ නැතිවීම කියන මුලැමැදාගේ නැති භාවයකුත් නැහැ හැම එකක්ම ඒ තමන්ගේ මූලික ලක්ෂණ ටික පෙන්වන්න පටන් ගන්නවා ධාරේති इति ධම්මෝ කියන විදිහට මේ පඨවි ධාතුව පඨවි ධාතුවේ ගති ලක්ෂණ පෙන්වනවා. ඉතින් අටුවා හොඳට විස්තර කරනවා. ඔසවනකොට ඒ වායෝ ධාතු තේජෝ ධාතු ක්‍රියාත්මක වැඩි වෙනවා. පඨවි ධාතු ආපෝ ධාතු ගතු අඩි වෙනවා අඩු වෙනවා. එතකොට උඩට උස්සන ගතිය එනවා. යවනකොටත් ඒ වායෝ ධාතු ගති තේජෝ ධාතු ගති වැඩි. ඒ පඨවි ගති ආපෝ ගති අඩුයි. පහත් කරලා පොළවේ හැපෙනකොට ඔන්න පටවි ගති, ආපෝ ගති වැඩි වෙනවා. අර වායෝ ගති, තේජෝ ගති අඩු වෙනවා. මේ විදිහට මේ වගේ පුදුම හරිම හීල කීකරු සංසිද්ධියක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට හොඳටම තේරෙනවා මේකට මම අරිංග ගත්තොත් මේක මම කරනවා කියන තැනට ආවොත් එතන ඉඳලම මේක අවුල් වෙනවා. අර සම්පජඤ්ඤයක් නැති වෙනවා සතියක් නැති වෙනවා වීර්යයක් නැති වෙනවා සමාධියක් නැති වෙනවා සියල්ලම අවුල් වෙනවා ඒ නිසා මෙතෙන්දී අත්‍යන්ත සාධකේ තමයි මෙන්න මේ විදිහට ඇති කරගත්ත මේ සම්පජඤ්ඤය නැත්තම් මේ ගැම්ම එක දිගට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට එක දිගට යන්න පටන් අරගත්තොත් මමෙන්තොර මගෙන්තොර හුදු නිරීක්ෂණයක් එන්න පටන් ගන්නවා මෙන්න මේ වෙලාවේදී අකණ්ඩ වීරියක් අර නිවැරදි එල්ලයක් කියන එක ක්‍රියාත්මක වෙනවා. යෝගාවචරයට කරන්න දෙයක් නැහැ. මෙන්න මේ ක්‍රියාත්මක බව දැනගන්න වෙලාව තමයි ශ්‍රද්ධාව පහළ වෙන්නේ. මෙතෙන්ට නිකන් අපි ගොඩක් පුද පූජා දීලා මේ මේ කරන්න තියෙන දේවල් දීලා ගොඩාක් වැඩ කරලා තියෙනවා. නමුත් මේ චිත්තක්ෂණය ආවට පස්සේ ඒ සේරම පදන් වෙලා එකම ගැම්මකට එන්න පටන් අරගත්තට පස්සේ එතන පවතින මේ එක චිත්තක්ෂණයක ගත්ත භාරය ඊගාව චිත්තක්ෂණයට අත නෑර දිගටම අඛණ්ඩ වීර්යය යෙදෙන හැටි ඒ වගේම හැම වෙලාවෙදිම හරියටම පරිවිරායනකට විසිකරපු මුංගට අහුරක් වගේ වරදින්න නැතුව ගන්නවා හරියට මෙල්ලට හිටින්න පටන් ගන්නවා. ආන්න එතකොට තමයි මේ විපස්සනාවට හැරවීම නැත්නම් මේ විපස්සනා ලෝකයට අපි විවෘත වීම. එහෙම නැත්නම් මේ ප්‍රඥප්තිය කියන මම මාගේ වම දකුණ ඒව ඔක්කොම අත හැරලා සමහරට මෙනෙහි කරගන්නත් බැරුව ගිහිල්ලා හරියටම ධර්මයට මුහුණ දෙන්න පටන් ගන්නවා. මේක තමයි අපි සතියෙන් සම්පජඤ්ඤයට හැරවීම. එතකොට සතිපත්තහනෙත් එතන සිද්ධ වෙනවා විපස්සනාව සිද්ධ වෙනවා. නැත්නම් සතිය හොඳටම පිහිටවීමත් ඒ අනුවම ඒ ස්වභාව ලක්ෂණ කියන එක සම්තති ලක්ෂණය බවට හැරෙන්න සම්දිස්ථානයේ මේ දෙක අතරමැද තියෙනවා. ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ පුද්ගලිකව අපිට පටවි ලක්ෂණ දන ගන්නවා. තේජෝ ලක්ෂණ මෙහෙමයි. ආදි වශයෙන් දන ගන්නවා. ඒවට තියෙනවා ඒ වටම ආවේනික සුවිශේෂ පෞද්ගලික ලක්ෂණ. පටවි ලක්ෂණ කවදාකවත් කොච්චර බුදුරු පහල වුණත් නැතත් ආපෝ ධාතුවත් එක්ක පටලවා ගන්න නෑ පඨවි ධාතුව පඨවි ධාතුවමයි ඒ වගේම තේජෝ ධාතු ගතිය ඒ බුදුරජාණන්සලා පහළ වෙලා හිටපු කාලේ මේක විකයි නැති කාලේ එකයි ස්ත්‍රීන්ට එකයි පුරුෂයන්ට එකයි පැවිද්දන්ට එක මොනම දෙයක්වත් නැහැ පඨවි පඨවිමයි මෙන්න මේ විදිහට එක එක ධාතුවක තිබුණේ ස්වභාවික සුවිශේෂ ඒකටම ආවේනික ලක්ෂණ බොහෝ ගාණක් මේ එසවීමේ ක්‍රියාවලිය තුළ දිගටම පේන්න පටන් අර ගන්නකොට මේ ඔක්කොටම ඔක්කොම එකතු වෙච්ච හුදු ප්‍රවාහයක් පමණයි. දුමක් නගින්න වගේ, දූවිලි රංචුවක් වැඩ කරනවා වගේ, පරිවිරයනක් ඉගිල්ලා යනවා වගේ මේ ප්‍රවාහය දිගට යනකොට තමයි අර අඛණ්ඩව පීකේ යෙදවීමත් ඒ වාගේම නිවැරදිව ඒට යෙල්ල කිරීමක් කෙරෙන්නේ. මෙන්න මේක ආනාපානේ නොවෙනවා නොවේ. ආනාපානෙත් මේක සිද්ධ වෙනවා. නමුත් මේ සක්මනේදී අරිට වැඩිය බොහොම විචිත්‍රව සිද්ධ වෙනවා මොකද එසවීමේ ක්‍රියාවලියෙන් යවීමේ ක්‍රියාවලියට යවීමේ ක්‍රියාවලියෙන් තැබීමේ ක්‍රියාවලියට ඊගාවට දකුණට දකුණෙන් වමට ඒ වගේ මේ එසවීමට කැමැති හිත නැත්නම් චේතනාව ඊගාට එසවීමේ ක්‍රියාවලිය යැවීමේ චේතනාව, යැවීමේ ක්‍රියාවලිය, තැබීමේ චේතනාව, තැබීමේ ක්‍රියාවලිය කියලා ඉතාමත්ම විචිත්‍ර වැඩ පිළිවෙලක් යන්නේ. නමුත් හිත මේ මට්ටමටම ක්‍රියාත්මක වෙනකොට උන්නෝ ශක්තිය තමයි අපි සම්පජඤ්ඤය කියලා කියන්නේ. මේ සම්පජඤ්ඤය ආවට පස්සේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති ඉති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියන විදිහට ඒ පුද්ගලයාට මේක හොඳට පළපදියම් වුණා නම් ස්ත්‍රී වේවා පුරුෂ වේවා හොඳටම තේරෙනවා මේක මෙතෙක් කලුත් මෙහෙමම තිබිලා තියෙනවා. නමුත් අපි දැකලා නැහැ. ඔබට දකින්න පුළුවන් උනේ නැහැ. ඒ මොකද හේතුව අර කියන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන දේවල් ඒ වෙලාවට පෙළ ගැහිලා නැහැ. එකලස් වෙලා නැහැ. එකලස් වුණා නම් මේ පේන ගතිය වළක්වන්න පුළුවන් జగතෙක් ලෝකෙත් නැහැ. ඒ වගේම තමයි මේ අපි ඒ සම්පජඤ්ඤ අවස්ථාවේදී දකින්න ස්වභාවය භාවනා නොකරන කෙනාගේ தත්ත්වය ඕකමයි. එහෙම වෙන විදිහක් ඇත්තේ නැහැ. ඒකෙත් එහෙමයි. එතකොට බහිද්ධා පුද්ගලෙක් දිහා බැලුවත් ඒ පුද්ගලයාට තේනවා මේ බහිද්ධාව අපි දකින්න පුද්ගලයාගේ සති සමාධි නැත්නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එකලස් වුණා නම් ඔහුට දැනගන්න පුළුවන් මේක ඇතුලේ ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් වමක් දකුණක් නැහැ මේකේ තියෙන ධාතු ධාතු වශයෙන් ප්‍රකාශ වෙන ගතිය. නමුත් ඔහුට ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා නැති නිසා ඔහු හිතාගෙන ඉන්නවා යන්නේ කින්නවා. යන තැනක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට යනවා ආදි වශයෙන් විශාල දෘෂ්ටිගත වීමක් වෙනවා. යම් වෙලාවකට අපේ සම්පජාඤ්ඤය දිනු වුණා නම් අපට වැටහෙනවා ඒ පුද්ගලයා හැම හිතන එක සාධාරණයි. ඒ මොකද එයාගේ අර ඉන්දිය ධර්ම පෙළ ගැහිලා නැහැ. සම්පජාඤ්ඤයට අවශ්‍ය කරන නාම ධර්ම ටික පෙළ ගැහිලා නැහැ. නමුත් Tamange පෙළ ගැහුනොත් Tamanට තේරෙනවා ඒ පෙළ ගැහිච්ච මගේ ශරීරයේ සිදුවෙන මේ සම්පජාඤ්ඤය විචිත්‍ර විවිධ කොටස් විතරක් නෙවෙයි භාවනා නොකරන කෙනාගෙත් මේක මෙහෙම තියෙනවායි කියලා අජ්ජත් බහිද්දා කියලා අමුතු ගැළපිල්ලක් එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ එසවීමේ ක්‍රියාවලිය, යැවීමේ ක්‍රියාවලිය, තැබීමේ ක්‍රියාවලිය කියන මේ විස්තර හැම දෙයකම ඒ පුංචි පුංචි කොටස් වලට ගැඩුවත් ඒ හැම එකක්ම ඇතිවීමක් කියනවා. ඊගාවට ඒව එතනම නැතිලා යනවා. ආය ඇති වෙනවා ආය නැති වෙනවා. මෙන්න මේ ප්‍රවාහයක් නිසා සමුදේ ධම්මානුපස්සීවා කියන විදිහට හොඳට ඒකටම හිතියලා බැලුවොත් බුදුජානක වහන්සේ දේශනා කරපු විදිහට උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්සම් පඤ්ඤායති කියන විදිහට ඕනෑම දෙයක් ඒක අපිට ඇගෙන්නේ ඒක අපිට දැනෙන්නේ ඒක අපිට ගෝචර වෙන්නෙම ඒකට වෙනම උප්පත්තියක් වෙනම පැවැත්මක් සහ වෙනම නැතිවීමක් තියෙන නිසා ආන්නේ මේ උපාදිතී භංග කියන දේවල් බලනකොට මේ සමුදය පැත්ත සමහර වෙලාවට අපිට හොඳට පේනවා සමහරලාට ඒක වය පැත්ත පේනවා. නමුත් මෙවුවා අපි මේ බලන දෘෂ්ටි කෝණය මිස ඒවා නිතරම සිද්ධ වෙන්නේ සමුදේ වය ධම්මානුපස්සී කියන විදිහට ඒ එකම ප්‍රවාහයක් විදිහට. ආනේ විදිහට මුළු කයේ අපි මෙතුආකල් නොදැක්ක විදිහේ මේ අතුලාන්තයක් මේ විදිහේ සම්පජඤ්ඤයක් මේ විදිහට ඇති වෙන්න නම් අවශ්‍ය කරලා තියෙන්නේ ඒකට අදාළ වෙන්නා වූ අර කලින් අපි දිනු කරගෙන ආපු ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මූල ධර්ම එකතු වීමයි මේනොත් ඊ타මත්ම වැදගත් කාරණාව सिद्ध කරන්නේ මේ සතිය මේ සතිය ඉදිරිපත් වුණා නම් අපි මේ විස්තර සහිතව ගැඹුරින් කොච්චර සම්පජඤ්ඤය කෙරුවත් කතා කෙරුවත් ඕකෙන් භාවනාවට වැඩක් නැහැ භාවනා කරන්න තියෙන්නේ සතිය ඇති කරලා දෙන එකයි සතිය ඇති කරලා දුන්නාට පස්සේ සම්පජඤ්ඤය ඉබේ පහළ වෙනවා නමුත් මම කියනකොට ලොකු සද්ධාාවක් ඇති වෙනවා මේකට අපි කියනවා මජ්ජේ කල්යාණී කියලා. ආදි කල්යාණී කියලා කියන්නේ මෙව බුද්ධ ආගමේ තියෙන මේක තමයි සූත්‍ර පිටකේ කියන්නේ ආදි වශයෙන් අපි ලබන මූලික දේ. නමුත් ඊට වැඩි මේ මජ්ජේ කල්යාණීය වශයෙන් මෙව අපිට අත්දකින්න පුළුවන්. අත්දකින්නේ මොනවද? මෙච්චර විසිතුරු සහිත සම්පජඤ්ඤයට අවශ්‍ය කරලා තියෙන්නේ සති ධාරාව අකණ්ඩ වෙන එකයි. සති ධාරාව අකණ්ඩ වුණොත් ඒකේ ප්‍රතිඵලය තමයි සම්පජඤ්ඤය කියන්නේ. සම්පජඤ්ඤය නම් බොහොම විස්තරයි. සම්පජඤ්ඤ නම් බොහෝම දිලි ගන්නවන සුළුයි. නමුත් ඒක කරන්න බෑ. ඒක කෙරෙන දෙයක්. අපි එදාගත්තනේ උපමා විදියට ඉදිකට අපි හසුරුවා ගත්තොනම් ඉදිකට යන තාට පිටිපස්සෙන් එහාට වැඩ නැමෙන්න පුළුවන් නූල ඇවිල්ලා මැස්ම කරලා දෙනවා. නිසා අපිට අවශ්‍ය කරලා තියෙන මැස්මෙදි ඉදිකට හසුරුවන එකයි. නිසා සතිය යම් කිසි වෙලාවක ආනාපාන සතියේ ඉඳලා සක්මන් භාවනාව හෝ වෙන ඉරියව්වකට යනකොට සති ධාරාව එක දිගට යන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම මේ සම්පජාඤ්ඤ කටයුතු සිද්ධ වෙනවා. හැබැයි එහෙමම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියන එකත් සුද්ධ කළා දෙන්න ඕනේ. මොකද සරුවචනන්සේ පහළ වෙන්න ඉස්සර මෙහෙම හිතපැත්තන කවදාකවත් එහෙම පහළ වෙලා නැහැ. මොකද ඒ ඇත්තම බනහලා තිබුණේ නැහැ. එයත් වෙම විශ්වාසය ඇති කරගෙන තිබුණේ ධර්ම සාකච්ඡා කරලා තිබුණා ආදර්ශ චරිත දැකලා තිබුණේ ඒ නිසා සමහර වෙලාවට මේ වගේ දෙයක් ආවට ඒක මේ ගිහිල් level බේත් ගන්න ඇති ඇඟ වේවුලන ගතියක් දැනෙනවා මොකක්ද දන්නේ මේ මේ කියලා බේත් ගන්න දැන් දුණත් ඔය සීල සමාධි සීලෙන් එහෙම පිට නැතුව ඔහොම කරන්න පටන් අරගත්තොත් ඔය ඔසෝන යවන තමන පැත්තෙන් එහාට ගිය ගමන් සක්මනේ විසි වෙන්න පටන් ගන්නවා එහාට මෙහාට පැද්දෙන්න පටන් ගන්නවා සක්මන් කරගන්න බැරි වෙනවා පඬිජයන්ට ඒ දන්ද බෑ යන්න බැරි වෙන කතාව වෙනවා. නමුත් අර මේ මේ වගේ හොඳට දැනගත්තොත් මේවා සිද්ධ වෙන්නේ මේ වගේ කලෙලියක් මේ වගේ භාවනාවේ කලෙ වෙන්නේ Taman දිනු කරගත්ත සම්මා ආකාරයෙන් දිනු කරලද්ද මේ ඉන්ද්‍රිය ධර්ම නිසයි කියලා දැනගත්තොත් අපි ඒකට හිතේ ශක්තියක් දීලා හිතේ ගැම්මක් දීලා හිතා ගන්නවා මේ භාවනාවෙන් එන දෙයක් සමහර ඇත්තන්ට මේ වෙලාවේදී ඔළුව තෝන්තු කරන ගතිය. සමහරට ඉඳ ගන්න හිතෙනවා. මේ මොකද වෙන්නේ මම දැන් පාලනය කරනවත් නෙමෙයි පාලනය වෙනවත් නෙමෙයි මේක පුදුමාකාර විස්තරයක් පේන්න පටන් ගන්නවා. අහලා තියෙනවා නම් බණ සාකච්ඡා කරලා තියෙනවා නම් අදහනවා නම් මේ ජීවිත බුදුහාමරගේ ධර්මයේ සජීවිතයක්. ඒක මේ ජීවිතේට කියාපු දෙයක්. පොත්වල ලියලා වන්දනා කරගෙන ඉන්න දෙයක්වත් හඳුන් කුරුපත්තු කරගෙන ධම්මරත්නයට වඳින එකක්වත් නෙවෙයි කියලා. අන්න ඒ බුද්ධලාට එතෙන්දි විශේෂ හැක් කරනවා හැබෑනේ ඉන්න. මේක ඉස්සරත් මෙහෙම වෙන්න ඇති. මම මේක අගය කරේ නැහැ. මම හිතා හිටියේ මේ මෛත්‍රී බුදුහාමුදුරකල් සියලු දෙනාම එකම ධර්ම මණ්ඩපයේදී බුදුන් ඇසීමෙන් සාදු කියලා නිවන් දකිට ලැබෙයි කියලා බලාගෙන හිටියා. කවදාකවත් වෙන්නේ නැහැ. මේ ටික කරන්නේ නැතුව තම තමන් වශයෙන් මේ සම්පජඤ්ඤ ධර්ම පහළ වෙනකොට ඒකට මල් මාලයක් ඇති කරලා අපි සාදරයෙන් පිළිගන්න තරම් සත්පුරුෂ නොවුනොත් අපි අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා මේ ධර්ම વિશે. ඒ අනුව බලනකොට නම් සම්පජඤ්ඤ පිළිබඳ බණහිම හොඳයි. නමුත් ක්‍රියාශක්තිය අතින් සම්පජඤ්ඤයට අපිට කරන්න දෙයක් නැහැ. අපි කල යුත්තේ ඒකට අදාළ වෙන්නා වූ සතිය පිහිටවීම. ඒ සතිය පිහිටවණ්ඩයි වීර්ය අවශ්‍ය කරන්නේ. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වගේ. මෙතන අවශ්‍ය කරන නික්කම ධාතු කියලා කියන්නේ මේ ගත්ත මේ ධූරය, ගත්ත වගකීම, මේ ගත්ත සතිය පිහිටවීම. අත්ත නෑර අතරක් නොතබ සතතාභ්‍යාසෙන් දිගට කරගෙන යන්න ඕන. ඒ සඳහා ආධුනිකයට පුදුමාකාර ශක්තියක් හදවන්න වෙනවා. නමුත් ඒක මැද්දාවට කියලා ඔය මධ්‍යේ කල්යාණය කියන විදිහට ගිහිලා ඕකප්පන සද්ධාදී සද්ධාවේ මැද මට්ටමටත් ඇවිල්ලා වීර්යයේ මේ පග්ගහිත විරිය කියන මට්ටමටත් ඇවිල්ලා සතියෙත් අඛණ්ඩ සතිය පිහිටුලා ගියාට පස්සේ තේරෙනවා මේක අතහැරියොත් මං අනිත් දවසේ මේක පටන් ගන්න කොච්චර මුලක ඉඳලා පටන් ගන්න වෙනවද කොච්චරක් මට ආයෙ ලෑස්ති කරන්න වෙනවද මේ බිම් සකස් කිරීම ඊට වැඩිය මේ වෙලාවේ තව එක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණයක් මට මේ සම්පජාඤ්ඤ දිගේම මේ මේ සක්මන කරන්න නැත්තම් තව දවසක වැඩ දවසක වැඩක ලාභය හම්බ වෙනවා ආන්නේ විදිහට මේ වෙන්නේ වෙන්න හදනකොට ඒ පුද්ගලයා තුර මේ අඛණ්ඩ වීර්යයක් නිවැරදි එල්ලයක් එල්ල වුණාට පස්සේ එකතු වුණාට පස්සේ ඇතුළත පුදුමාකාර විදිහේ මේ ආධ්‍යාත්මික ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වෙලාවේ කායික වෙහෙස තිබුණත් පිටින් සද්ද ඇහුණත් හිතවිලි ආවත් ඔක්කොම දරාගෙන හරි අර ගත්ත එල්ලේ කඩා ගන්න නැතුව දිගට මේ සම්පජඤ්ඤ පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම අපි මේ ධර්ම වෙනුවෙන් කරන දේ. කරන බව උසස්ම දේ. එතකොට ඊහා සමාන ප්‍රදේශයකින් ධර්මය අපිට සලකනවා. මොකද්ද සලකිල්ල? කොච්චර දේවල් ලක්ෂ කියලා කෝටි වාරවලින් මේ දේවල් මතුන තියා කිසිම පටලවිල්ලකින් තොරව කිසිම වියවුලකටපත් නොවි එකින් එක එකින් එක තේරෙන පටන් අර ගන්නවා. එතකොට අර ස්වභාව ලක්ෂණ වශයෙන් සුවිශේෂ ක්‍රමින් දක්ව පටවිය ආපෝ තේජෝ වෙනුවට ප්‍රවාහයක් පේන්න පටන් ගන්නවා. මේ ප්‍රවාහය එනකොට සත්ත්වෝපලද්දී පජාති. Taman සතෙක් කියන හිටපු දේ හැලෙනවා. අත්ත් සංඥා උග්ඝාටේති. ආත්ම සංඥාව ගලවලා යන උගුල්ලා වැඩ උගුල්ලා දානවා. ආනේ විදිහට යනකොට තමයි තේරෙන්න පටන් අරගනවා දැන් නම් මේ පටිසෝතගාමි කියලා සරුවචනanse දේශනා කරලා තියෙන ගඟ දිග පහළට පීනන කෙනෙක් නෙවෙයි ගඟ දිග ඉහළට ජීවල කපාන පීනන යෝධ පුරුෂයෙක් වාගේ තමයි තේරෙන්න පටන් ගන්නවා දැන් නම් ඔන්න පැලිරක් කියා දැන් ඉතින් කොටේ පලා ගන්න පුළුවන්. නැත්නම් ගලකට ගහන කර ගහන ගහන ගහන යනකොට කුළුගෙඩි පාර හොඳට තේරෙන බණගන දැන් නම් පැලුණා. තාම පේන්නේ නැහැ. නමුත් මේ පාර වදින බොල් අඳින්ම දන්නවා. දැන් ජයග්‍රහී පාරක් වැදුණා කියලා. ආන්නේ වගේ මේ සම්පජඤ්ඤයේ පිහිටියට පස්සේ තමයි සතිය විපස්සනාවට හැර වෙන ගතිය එන්නේ. ඊට පස්සේ ඕජා වෙන්න ගන්නවා. මෝදු වෙන්න පටන් ගන්නවා. කරන කරන පාර මේ එක එක ධර්ම කෙල කෝටි වාරෝලින් ඇවිල්ලා රැස් වෙලා කටයුතු කරා. ඒ ධර්ම වලට හැංගෙන්න බෑ. ඒ ධර්ම ආපුවාම ඒ ධර්ම ආපු බවට ලකුණු තියෙනවා. ඒ ලකුණු නිරීක්ෂණය කිරීමේ ශක්තිය අපෙන් කාටවත් දුරු කරන්න බෑ. ඒක දුරු කරන්නේ නැතුව අපි ඒක දිහා බලන ඉන්නකොට ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම සංසාරේ ඔන්න මේක තමයි බුදුහාමුදුරු නැත්තම් බුද්ධ ආධෝත්වයන් වහන්සේලා අනිච්චයි කියලා කිව්වේ. කිසිම පැතිකඩ දෙකක් කිසිම චිත්තක්ෂණ දෙකක් සමාන නැහැ. එසවීමේ ක්‍රියාවලිය තුල පුදුමාකාර වැඩ ගොඩක් තියෙනවා හේරම සන්තතියක්. ආනේ සන්තතිය දැක්කට පස්සේ තමයි ඇත්තට මේ සන්තතිය දකිමින් දිගට ගමන් කිරීමමයි මේ ගඟ දිගේ ඉහළට පීනනවායි කියලා කියන්නේ. ප්‍රවාහය කපාගෙන යන එක. මේක බලාගෙන ගියොත් නැත්නම් මේ සන්තතිය හුරු දෙයක්. නැත්නම් තමන්ගේ නිවස වාගේ, gedara වාගේ කරගෙන සංතතිය බලන හිටියොත් මේ වගේ දෙයක් බලනකොට එකම චිත්තක්ෂණයක්වත් අපිට ස්පාසුවක් දෙන්නේ නැහැ. අපි නිදාගෙන හිටියත් අපි වෙන අසතියෙන් ගත කරත් මේ ප්‍රවාහයේ දිගට තියෙන ඇත්තම කියනවා නම් උන්නෝක දකින්නට බය නිසා තමයි අපි අනුන්ගේ දේවල් බල බල ඉන්නේ. ඔක දැකපු දවසේ පේන්න තියෙන භූතයක් දැක්කා වගේ. හොල්මනක් දැක්කා වගේ. ප්‍රകෘතිය දැක්කොත් මේ වගේ සූදානමකින් තොරව ඕක ඇත්තටම පේනවලු මරණ මොහොතදී පරිස්සම් වෙන්නේ ඒක නිසා. ඒකටයි අපිට එතෙන්දි තමයි අපිට හිතා ගන්න බැරි නේ අම්මගේ බඩක් අල්ලයිද යකෙක්ගේ බඩක් අල්ලයිද තිරිසනෙක්ගේ බඩක් අල්ලයිද විශ්වාස කරන්න බෑ. මොකද ඔතන ගියාට පස්සේ කරකොලත් ඇරියවා. දැන් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හයිය හති තියෙන වෙලාවේ කොණ්ඩේ කළු පාට තියෙන වෙලාවෙදීම ඇහ කන පේන වෙලාවේදී කරුණා කරලා මේක පොඩ්ඩක් හොඳට බලලා ඒක දැනගෙන ඔය දැනගත්තත් නැතත් ඔය සිද්ධිය සිද්ධ වෙනවා. ඕක නොදකින තාක්කල් අපි මේ ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදාගෙන හොඳ නරක වශයෙන් බෙදාගෙන මේක ඕස්ට්‍රේලියාව මේක ලංකාව කියලා හදාගෙන ඉතින් මේ දේවල් කර කර හිටියට කවදා හරි ඔක අතාරින්න වෙනවමනේ. වෙච්ච දවසට මොකද වෙන්නේ? මෙතෙන් එනකොට ලොකු තක්කමුක්ක ලොකු කලබගෑනියක් වෙනවා මෙච්චරම බරපතල වැඩකට කොහොමද අපි චීන්දුවක් ගන්නෙ කියලා. ඒක හොඳම වැඩේ තමයි භාවේති බහුලී කරොත් නැත්නම් ආසේවේති භාවිති බහුලී කරොති කියන විදිහට මේ මේ තරම් වේගයක් ඔය මොනම යන්ත්‍රාගාරයකවත් එහෙම නැත්නම් මොනම මේ අණු පරමාණු වලවත් ඇත්තේ නැහැ. මේක දකින්න නැතුව ඇත්තට මේකට තියෙන බය නිසායි මේ තරම්ම බාහිර රූප බලන්නේ. මේ තරම්ම බාහිර ශබ්ද වලට කැමති. මේ තරම්ම බාහිර ගන්ධ රස බලන්නේ ඇතුළත බැලීමට ඉන්සයිට් කියලා බින්ග්‍රීසින් කියන විපස්සනා කියනවා. ඇතුළට හැරුණා නම් ඒක ඉතින් අර ගොඩාක් දේවල් එකලස් වෙන්න ඕන. සද්ධා වේදි සති සමාධි ප්‍රඥා වගේ ඒ සම්පජඤ්ඤය පහළ වෙන්න අවශ්‍ය මූලධර්ම එකතු වුණා නම් මේක වළක්වන්න බෑ. මේක මේ මේ බුදුහාමුදුරන්ට අයිති දෙයක්වත් එහෙම නැත්නම් වෙන කෙනෙකුට වළක්වන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මේක බලන්න ඕනකම අවශ්‍යයි. නමුත් අර කියන විදිහේ ಗುಣධර්ම රාශියක් පෙළ ගැසිලා ආවනම් එදාට තේරෙන්න පටන් අර ගන්නවා මේ කාලය කියලා කියන්නේ අවුරුදු 2550ක් ගියාට මොන්නම කොනක්වත් බුද්ධ ධර්මෙ පිළිුණු වෙලා නැහැ. මොන්නම දැනකව මලකට අල්ලලත් නැහැ. පැහැදිලිව මේක දැක ගන්න පුළුවන්. ආනේ සම්පජඤ්ඤ ධර්ම පහළ වෙන්න නම් එක පරියන්කේ විතරක් ඉඳගෙන කරලා බෑ. ඒ ඉදින්දා කරන සෑම වැඩකදීම පුළුවන් තරම් සමීපව බලන්න ඕනේ. හැබැයි මම මුලින් ඉඳලා මේකෙදී කීපවතාවක් මතක් කරේ පටන් ගන්න වෙලාවේදී ඔච්චර විස්තර ඉල්ලන්න එපා. ඒක තාමත්ම දුර්වලතාවයක්. අපිට අවශ්‍ය කරලා තියෙන පටන් ගන්නෙදී කොහොම හරි ගොරෝසුව යාන්තමද ඒ සතිය අවුලව ගන්න එකයි. අවුලව ගන්න කියන එක බොහොම හොඳ සිංහල වචනයක්. මේ මම දැන ඒකට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ කියලා ඒ දෙක යාමු හාමු කරගන්න එකයි. ගිහිල්ලා ඒක කස කැවෙන්න ඕනේ. සතියේ යම් කිසි ප්‍රවේගයක් එහෙම නැත්නම් තොරණයක්, එහෙම නැත්නම් ගැම්ම ගත්තට පස්සේ තමයි නිකන් සාමාන්‍ය සතියෙන් බෑ මේක කරන්න. සතිය ගැම්ම ආවට පස්සේ තමයි ඒකට ඇති වෙන සද්ධා විරිය ආදි දේවල් ඇවිල්ලා පෙළ ගැසිලා ඔය කියන කණික සමාධිය චිත්තක්ෂණික සමාධිය නැත්නම් විපස්සනාට අත්‍යවශ්‍ය කරන්නා වූ ඒ විපස්සනා සමාධිය ආවට පස්සේ මේ ප්‍රඥාවට තමයි අපිට කියන්න බලන්නේ සම්පජාඤ්ඤය කියලා. ඉතින් මේ සම්පජඤ්ඤයේට අර සාත්තක සම්පජඤ්ඤය ගෝචර මේ සප්පාය සම්පජඤ්ඤය ගෝචර සම්පජඤ්ඤය අසම්මෝ සම්පජඤ්ඤය කියලා විස්තරයකුත් තියෙනවා. ඒක සම්පජඤ්ඤය කියන වචනයේට ඍජුත් තමා වශයෙන්ම වූත් 100%ක් වූත් විචිත්‍ර විවිධ දර්ශනය කියලා කියන්න පුළුවන්. මේ දෙක එකතු කරන තමයි ඔය අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. අසම්මෝහය කියන වචනේ යොදන්නේ මෙතන මේ මෝහය නැත්නම් ශ්‍රද්ධාව පිළිස සමාධි ප්‍රඥා නැති තැන මෝහයේ ඒ මෝහයට මේක පේන්නේ නැහැ. ඒකට පේන්නේ කකුල ඉස්සෙනවා. නැත්නම් වම් කකුල දකුණු කකුල වශයෙන්. ඒව නැති වුණාට පස්සේ සම් මේ මෝහේ නැතිවීම සම්මෝහේ නැතිවීම අසම්මෝහේ. ආනේ අසම්මෝහය ඇති වෙච්ච වෙලාවට තමයි තේරෙන්න පටන් ගන්නවා සද්ධාවේ, වීර්යයේ, සති සමාධියේ පුදුමාකාර උසස් පන්නරයක්. උසස් ගැම්මක් ප්‍රවාහයක් එන්න පටන් ගන්නවා. අන්නේ ප්‍රවාහය එනකොට තියෙන මූලික ලක්ෂණ තමයි සත්තුපසද්දින් පජා. සත්තුපලද්දින් පජාති. මේ සතෙක් ජීවයක් කියන අදහස හැලෙනවා. අත්ත් සංඥා උග්ඝාටේදී. මේ මම කරනවා මගේ මනාපට මේක වෙන්න කියන එක හැලෙනවා. එතකොට ඒක රූකඩයක් වගේ ඉබේ කෙරෙන ආදයක් වගේ තමයි පේන්නේ. ඉතින් එතෙන්ට එන්න මුලින් මේවා බලාපොරොත්තු වෙන්න නරකයි. මුලින් කරන්න තියෙන අවශ්‍ය කරන්නා වූ අරමුණට හිත යොදලා සතිය පිහිටුවාගෙන ඒ සතිය මතුමත් බොහෝ වෙලා කරන එක. ඒක ਸਰුවඥ ਸਰුවඥ වහන්සේගේ භාෂාවෙන් කියනොනම් ආසේවේති ආසේවණ කියන්නේ යන්තම් සාමාන්‍ය ආශ්‍රය කරලා බලනවා. ඒකට භාවෙති බහුලීකරෝති. එසා යෝගාවචරය කොච්චර වැටි වැටි නැගිට්ටත් ඒ සෑම තැනකදීම මේ යම් කිසි දේ වගේ මේ වගේ අධික වේගයක් ඇති දෙයකට අපි ළඟා වෙනකොට කල යුතු මේ වැඩ පිළිවෙල පිළිබඳව නැවත නැවතත් තමන්ට තමන්ගේම අත්දැකීමක් එකතු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අත්දැකීම දාන කුසල කර්මයකදී වගේ සීල කුසල කර්මයකදී වගේ සමාධි කුසල කර්මයකදී වගේ නෙවෙයි අනිවාර්යම අනි තමන් විසින්ම අස්පනා පිටම කළ යුතුයි. මම දැන් මෙතන කියන තැනදී සිද්ධ වෙන්න ඕනේ. ඒ ගියත් හැමදාම මේක හරියන්නේ නැහැ. එහෙම සාතිකයක් නැහැ. ඒ මොකද හේතුව අර ඒ සම්පජඤ්ඤය පහළ වෙන්න ඕන කරන චෛසික ධර්ම පහළ වෙලා නැහැ. පහළ වුණා නම් ඒ වෙනවත් එකම ඉස්ස ඉස්සල්ලාම දැනගන්නේ තමන්මයි. ගුරුවරයා දන්නේ නැහැ. මේ සරුවච්චන් වහන්සේ වැඩ හිටියනම් උන්වහන්සේට මේක බොහොම ජයට පේනවා. ආසය අනුසේ ඥාණයට. දැන් උනන ධර්මාන්වයේ පහළ වුණා. දැන් ධර්මානුකූලව හිත ධර්මානුකූලව ණය ක්‍රමේ පහළ වුණා කියලා කියන්නේ ඔතෙන්දි තමයි. එතෙන්දිත් ධර්ම දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම මතක් කරන්නේ මේ සම්පජඤ්ඤය පිළිබඳ විස්තර ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම සවිස්තර තමයි. නමුත් සම්පජඤ්ඤය වශයෙන් යෝගාවචරයට කරන්න දෙයක් නැහැ. යෝගාවචරයට කරන්න තියෙන්නේ සම්පජඤ්ඤයේ ඇතිවීමට අවශ්‍ය කරනා වූ වාතාවරණය ලබා දීමට ඒකට අපි කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. විපස්සනා වශයෙන් අනුග්‍රහ කරන්න. සම්පජඤ්ඤය ඇති වුණාට පස්සේ ඒක ඒක විසීම දිගට පවත්නවා. නමුත් මේක දන්නවනම් අපිට තේරෙනවා මේ අපේ ගුරුවරු අපිට මේ උපදෙස් දෙන්නේ විශාල යාන්ත්‍රයකින් නැත්නම් විශාල සමීකරණයක විශාල විස්තරතෝගයකින් පෙරලයි. ආවට ගියාට නෙමෙයි දකින් දකින් දෙමෙහි කරන්න කියලා කියන්නේ. ආවට ගියාට නෙමෙයි මේ ඉඳගෙන හිඳලා ඉවරලා සක්මන් කරන්න කියලා කියන්නේ. ආවට ගියාට නෙමෙයි මේ සක්මන පරියන්කේ දිනදා වැඩ වශයෙන් හිතියව ගන්න කියලා කියන්නේ. ඒක හොඳ පසුබිමක් තියෙනවා. ආන්නේ පසුබිම දැනගත්තොත් ඒක ධර්ම රසය වැඩි කරන දෙයක් බවට පත් කරනවා. ඒ නිසා අද ලෝකේ තියෙන ඕනම මොනම ශික්ෂණයක් මොනම තාක්ෂණයක් කියලා අරගෙන බලුවත් ඒ එකකටවත් මේ වගේ පදනමක් නැහැ. මේ වගේ දර්ශනයක් නැහැ. මේ වගේ විස්තර කළ දෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒ නිසායි මේකට සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. ඒ වගේම තමයි ඒක තමා වශයෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. කරන්න කරන්න කරන්න තමන්ට තව ඉස්සරහට එන්න ශක්තිය ලැබෙනවා. ඒ නිසාද දැන් මේ වෙනකොටත් අපි පැය එකමාර විස් කාලයක් ගත කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙමු මේ ආනාපාන සතිය ගාවට නැත්නම් මේ කාය කායනුපස්සන ඉදිරියට තියෙන ඒ සම්පජඤ්ඤ පබ්බෙන් ඉදිරියට ඇති කොටස් වලට මේ වගේ විස්තර විපස්සනා පැත්තට අදාළ කොටස පමණක් අරගෙන ඉදිරියට යන ගමනේදී තවදුරටත් මේ මතු කරගත යුතු ඒ ධර්ම කාරණා අපිට මතු කරගන්න ලැබෙයි. අද මේ පැයකට පැයකට විනාඩි 20කට වැඩි කාලයක් තුර මේ කරගෙන ගිය ඉදිරිපත් කිරීම තුළින් ලැබුණා වූ මේ මූලධර්ම දැනුම ඒ කාන්තේම තම තමන්ගේ දැනට තියෙන ධර්ම වලට එකතුවක් වේවා මේ කියවන ප්‍රායෝගික කරුණු තම තමන්ගේ ප්‍රායෝගික කරුණුත් එක්ක ගැළපිලා දැනට වැටි වැටි ඇවිදිනවා නම් ඒ වැටෙන්නේ නැතුව දිගට කෙලින් යන්න පුළුවන් ශක්තිය සතිය පවත්වාගෙන යන සතිය ඇති කරගන්න ලැබේවා ඒ වගේ යම් අවස්ථාවක තමයි වැටෙනවා නම් පරියන්කේදී හෝ සක්මනේදී එන්ට ඉදිරියට වැඩවල මේ වගේ සම්පජඤ්ඤේ ක්‍රියාත්මක වෙලේ දිවි දෙවෙනි කොට ඉසිගිනිග ඉසගිනිගත් එක්ක එගිනි නිවන්නත් ඉක්මන වෙනවට වැඩිය ඉක්මනින් මේක දිගට ඉදිරියට පවත්වාගෙන යන්න කාය ජීවිත নিরপেক্ষව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව මෙතෙන් સમાપ્ત කරන්න මම බලාපොරොත්තු වෙනවා. සිල් දනාට මේ සම්පජාඤ්ඤය අත්දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාව පවත්වනු ලැබුවේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you.